තයි සේවනාත්ම නිර්වාණ සරණයි අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව ශිර්ම දිනාය සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේහි වෝ අරියාන බිජ්ජාලු අරඤ්ඤේ වනපන්තානි පත්තානි සීනාසනානි පටිසේවಂತಿ තේ මං අඤ්‍යතමෝ තීති Thank you. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භය ලබාගත්ත මාතුකා තියාගත්ත මේ භය බහිරව සූත්‍රය මුල් කරගෙන අපේ මේ ධර්ම දේශනාවලියට මාතුකා හපගන්න. ඉතින් අපි යනුව ඊයේ දවසේ මේ භය බහිරව සූත්‍රයේ ආරම්භයත් ඒ අනුව අරණ්‍ය වාසී ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේමක් වැනි ගැඹුරටම බහැල වැඩ කරන කෙනෙකුට ඊින් ලැබෙන ආදර්ශ පණිවිඩත් සම්ක්ෂිප ප්‍රමාණයක් තේරුම් ගත්තා. අද අපේ දෙවෙනි දවසේ අපි යන්න හදන්නේ මේ හදාගත්ත පදරමේ තව ටිකක් ඉදිරියට. ඒ නිසා ඒ සූත්‍රයේම මුල් කොටහේ යෙදිලා තියෙන ශ්‍රී මුක දේශනා පාඩයක් මේ ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි ඊයේ කරපේක පිළිබඳව දල මතක් කිරීමක් එහෙම සංක්ෂිප්ත අදහසක් ඉදිරිපත් කරොත් මේක ਸਰවචනාංශයේ බුද්ධ ශාසනය අවුරුදු 45ක් කාලේ පළවෙනි අවුරුදු 20 විතර ගුණාට පස්සේ ඇති වෙච්ච පස්චිම බුද්ධ ශාසනය වෙච්ච සංසිද්ධියක්. එතකොට බුදුරජාණන් වහන්සේ මනසේ නාසන පිළිපියරගත්තා, ශීෂ પરම්පරාවල් හැදුනා, ස්ථාන බාරගත්තා, ශාසනයේ යම් ප්‍රමාණයකට පෙළ ගැසීම් සිද්ධ වෙන වෙලාවක් මුල් අවුරුදු 20 තුල ඒවා බොහෝම දුර්ලභයි. බුදුඥාන්සේ වනසේනාසන බාරගත්තෙත් නැහැ, තැනක වැඩ හිටියෙත් නැහැ, ශිෂ්‍ය ගුරු ශිෂ්‍යයන් ශිෂ්‍ය පරම්පරාව තිබුණෙත් නැහැ. ඒ දකින දකින කෙනාට බණ භාවනා උගන්න මෙත් තමයි ගත කරන්නේ. මේ වෙනකොට ටික ටිකක් මුල් බැහැගැනීමෙන් සංවිධානය වෙන අවස්ථාවක්. එතකොට තවත් නුවර ජේතවනාරාමේ පූජා වෙලා බුදුජානනාථ මධ්‍යස්ථානයක් ලැබුණා. තමන්ගේ කටයුතු කරගෙන යන්න භූමියක්. ඉතින් ඒ නිසා මේකට පදනම් වෙලා තියෙන දවස්නුව ජේතවනාරාමේ. ඉතින් ඒකට ආපු බමුණේ දැකලා තියෙනවා මේ බුදුචානන්සේගේ මේ අප්‍රත්‍යයත ධෛර්යයෙන් මේ කරගෙන යන සාසනික කටයුතු මේක සාමාන්‍ය බමුණන්ගෙන් ලැබුණේ නැහැ. බමුණ මේකට ඊර්ෂ්‍යා කරා විරුද්ධ වුණා. මොකද මේ කුල බාධේ කුල ભેදය අනුව බමුණ උසස් කියන වතේ මතේ බුදුචානන්ස් පිහිටියේ නැහැ. ඒ වෙනකොට මානව ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක් ඒක. කුල ભેදය අනුව මිනිස්සු බෙදෙන එක නිසා බමුණු කුලය ඇර අනික් සියලුම කුලයන් පහත් එහෙම නැත්නම් බමුණන් කියන දේ අහගෙන බයෙන් අධිකාරී ශක්තියක් ත්‍යාන හිටියේ. ඔය වෙනකොට සර්වචන් වහන්සේත් මහාවීර කියන ජෛන නායකතුමා දෙන්නම රජ කුලයේ ඉපදිලා එයින් අතහැරලා පැවිද්ද කියනක හොයාගෙන පැවිද්ද හරහා අභීත සිංහනාදයක් නැගුවා මේ බමුණන් විසින් මේ උප්පත්තියෙන් අරගෙන තියෙන මේ කුලවාදය අනුව මිනිස්යන්ගේ වෙනස්කම් කියන එක බොරු කියලා. මේක මේ ඥාන විභාගී ඥාන සංප්‍රයුක්ත මතවාදයක්. ඒ නිසා බමුණෝ මත ඒලාට හුඟක් සෑයට හෙල්ලු කාලා තිබේ. මේ වගේ දෙයක් අදාකත් වෙයි කියලා හිතන්නවත් බැරි තරම් කුලවාදී මුල් බැහැකට තිබුණ ඉන්දියාවක් තාමත් එහෙමයි. ඉතින් ඒකෙදි මේ ਸਰවචනාංශයේ විශාල තරුණ උගත් බමුණු තරුණයන්ගේ සිත් අරගෙන ඒගොල්ලෝ මේ ශාසනය පැවිදි කරවගෙන ඒගොල්ලෝ ලව්වම ධර්මයේ පතුරවගෙන යනකොට පැරණි ඉගෙනිකට පැහිච්ච බමුණු බොහොම තරහින් හිටිය බුදුහාමුදුරන්. මේ අලුත් මතවාද ගෙනල්ලා අපේ තිබුණු සම්ප්‍රදාය ඉන්දියාවේ සංස්කෘතිය විනාශ කරනවා කියලා. ඉතින් ඒක වෙන වෙලාවේ මේ ජානුස්සෝනි කියන බමුණා ඒ ඒ බහුතර කල්ලිය නෙවෙයි ඉඳලා තියෙන්නේ. සර්වචන්සේ ළඟට ඇවිල්ලා විස්තර කරනවා මේ ගෙවල් දොරවල් අම්මා තාත්තා මේ සතරන් මිනිමුතු ඇලියැත්තු ඔක්කොම අතහැරලා ඇවිල්ලා මේ තරුණ පිරිස් උභාන්සේ සරණ යනවා. එහෙම නැත්නම් අපි කියනවා නම් ගිහි ගිය අතහරිනවා. අබිනිෂ්ක්‍රමණය කරනවා. ඉතින් මේ අබිනිෂ්ක්‍රමණ කරන කරන මේ තරුණ පිරිස දිහා දැන් බලන්න පුළුවන්. ඒගොල්ලෝ 10 15 20 30 40 50 60 70 80 90 ඉතින් වැවෙනවා. වැවෙනකොට දැකලා තියෙන මේ සියලුම දෙනාට ඔබ වහන්සේ නායකයෙක් වෙනවා. එහෙම නැත්නම් පූර්වංගම වෙනවා. පෙර ගමන් කරු වෙනවා. ඒක කිසිම වෙලාවක අභියෝගයට ලක් වෙලා නැහැ. බුදුචාන් වහන්සේ යටතේ පැවිදෙන කිසිම කෙනෙකුට එහෙම අභියෝග කරන්නවක්වත් නැත්තම් බුදුහාමට වැඩිය මයිරංග ගුණ තියන අය මම පැරණිය කියලා මොනම දෙයක්වත් කියන්නේ හැම වෙලාවෙම උභාන්තේ පූර්වංගම වෙලා තියෙනවා. ඒ වගේම හරිම උපකාර කරන උභාන්තේ. අර අම්මා අප්පත් එපයි කියාගෙන තමන්ගේ ජීවන රටාව පැත්තක දාගෙන කිසිම සල්ලියක් මුදලක් අතේ නැතුව ඇවිල්ලා මේ චීවර පින්න පාත සේනාසන ගිලම්පත පාවිච්චි කරමින් මේ ඉන්න පිළිසෙට වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පොටල ගත්ත අද්දකී නොමසුරුව ලබා දෙමි. ඒ පිරිසට කිසිම භෞතික වස්තු සුඛභෝග උපභෝග වස්තු පරිභෝග උපභෝග වස්තු නැතුව ඉතාමත්ම සුවසේ ගතකරන නොදෙන්න උපකාරයක් නැහැ බහුකාරයි බහුපකාරයි ඒක මේ කිසිම නායකයෙකුට නායකයෙකුට ලෝකෙ දෙන්න බෑ මේ වගේ දෙන්න බෑ මෙච්චර පිළිච්ච දෙයක් දෙන්න බෑ දෙනවා නම් දෙන්නේ ඔය සීමිත ප්‍රදීපයක් දෙන්න පුළුවන්. ඒ සීමිත පිරිසකට සර්වඥ අසීමිත පිරිසකට අසීමිත උපකාර කරනවා. මේ ඒ ලැබෙන එකටපත් වෙන ඉදිරිපත් වෙන හැම කෙනාටම තේනවා මේකට කිට්ටු කරන්න එකක් ඇත්තේ නැහැ. මේ වගේ උදව් කරන්න කෙනෙක් අපිට අම්මා අප්පාගේවත් නැහැ. ඒ නිසා මේක බුදු කෙනෙකුගේ කෘත්‍යයක් ඒ නිසා බුදු දහම අපිට බහූපකාරයි කියලා දකිල්තර වන්නේ. අවුරුදු 2600 කියලා අදත් තියෙනවා. ඒ ඒ තරම් ඒක පොඩි දෙල්ලමක් නෙමෙයි මේ මේ ජානුසෝනි බමුණ දකින්න ශාසනය කරන පිරිසකගේ තියෙන දෙවෙනි ලක්ෂණ. තුන්වෙනි එක සමාදපේදී ඔක්කොම බුදුහාමුදුර සරණ යනවා. බුද්ධ සරණං ගච්ඡාමි. වෙන මොකක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුචාන් වහන්සේ ඒ ඇත්තන්ට ඒ ඇත්තන්ගේ ಗುಣ සරණ යන හැටි කියලා දෙනවා. ඔබ වෙන කවුරු සරණ කියලා මට ඇති වැඩක් නැහැ. බුදුන් සරණ කියත් ඔබට වැඩක් නැහැ. ඔබ ධර්මයේ සරණ යන්න ඕනේ. ඒක තේරුම් අරගන්න ඕනේ. ඊට පස්සේ සංඝයා සරණ යන්න ඕනේ. ඒක අනුගමනය කරන්නා වූ අය සරණ. ඊට පස්සේ ඔබේ සීලේ සරණ යන්න ඕනේ. ඒ නිසා මේ අනිකොත් හැම ආගමකම නායකයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ අපේ ගැලුම් කාර්යය කිව්වට මේ කිසිම ගැලුම් කාර්යයක් නැහැ. උඹට තියෙන උඹේ ගැලුම විතරයි. උඹ ළඟ තියෙන ගුණ ටිකක් නැත්නම් අපිට මේ මනුෂ්‍ය ලෝක උප්පත්තියක් ලබන්න බෑ. අපිට මේ වගේ ඇවිල්ලා බුදු කෙනෙක් ගාව ශ්‍රාවකෙක් ශාවිකාවක් වෙන්න බෑ. පුදුමාකාර ගුණ කඩක් තියෙන ඔබ කාටවත් අතපාන්න ඕනේ නැහැ. උඹලා ගාව පුදුම බුදු ගුණ කොටකෝගයක් තියෙනවා කියලා එකම කත ඇරලා දේශනා කරන ශාස්ත්‍රඥාන්චි බුදුහාමුදුරෝ අනිත ඔක්කොමලා කියන්නේ ඔයගොල්ලෝ එවල මට වරන් ඉන්න මගේ පිප්පෙච්චිට කීයක් හරි දාන්න. ඒක උතරයි මම ඔයගොල්ලන්ට සලකන්නේ කියලා. මේක එහෙම ගන්නෑ. ඉන්නේ හැම කෙනාටම කියනවා ඔයගොල්ලෝ ලැබලා තියෙන මේ manussත්ත්ව ප්‍රතිලාභයම ලාභයක්. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභයකට හිණ කරන්න එපා, නිඳ කරන්න එපා. Taman පිළිබඳව අව탁සීරු කරන්න එපා. අද තියෙන හැම ඇසුරකින්ම අපිට කරලා තියෙන්නේ අපි අව탁සීරු වෙනවා. තුප්පයි ඇසුරක් තියෙනවා. බුදුන්ගේ ඇසුර එහෙම නැහැ. බුදුන්සේ අපිට හැම වෙලාවෙම පෙන්නලා දෙනවා අපි මේ ශාක්‍ය සිංහ පැටව මේ ගිනි ශිලක් මේක. කිසිම කෙනෙකුට යට වෙන්න ඕනේ නැහැ. කියලා ඒ කෙනාට ඒකලාගේ ಗುಣ ටික උද්දීපනය කරලා පෙන්වන නැත්නම් ඒ ජම්ම දායාදයක් වශයෙන් අපිට හම්බෙලා තියෙන මේ manussකම උස් කරලා පෙන්වනවා. ඒ සමාදම් කරනවා. ඒ කියන්නේ ඒ කෙනාට කියනවා ඔබ ඇසුරු කරලා බලපමට කවුරුත් ඕනේ කිසිම කෙනෙකු ඔබ ගැන අනුකම්පාවක් මේ ලෝකේ සදාකාලිකවම නැහැ. මේ මිනිස්සු ඔබ ඇසුරු කරන්නේ සූරා කෑම සඳහා පමණමයි. ආයි කිසිසේත්ම කතාවක් නැහැ බුදුරජාණන්ට එහෙම දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් ඕනම කෙනෙකුට එයාගේ තියෙන අර මූලික දක්ෂතා භව සම්පatti විභව ශක්තිය සීලම දන්න එකමුත්ත වෙනවාසි. ඇත්තටම කියනවා අපි දන්නේ නැත්නම් බුදුරජාණන්සේ අපි ගැන හොඳ විශ්වාසයක් තියලා තියෙනවා. ಗುಣ කඳක් දන්නේ. අපි හැම වෙලාවෙම අවතක් තේරු කරනවානේ. භාවනා කරන්න ගියත් අවතක් තේරු කරනවා, පැවිදි වෙන්න ගියත් අවතක් තේරු කරනවා, විභාගෙට ගියත් අවතක් තේරු කරනවා. වැඩිම අපි අනික් අයගේ ಗುಣ අවතක් තේරු කරනවා, ಗುಣමකුයි අපිත් ගුණවතක්. බුදුරජාණන්සේ විතරක් සමාදපේති කියන ඒ කිනාට එක සමාදම් කරනවා. ඒ වගේම මේ මේ ක්‍රම තුන නිසා වහන්සේම නායකත්වය දෙනවා. ඔබ වහන්සේම සියලු පැත්තෙම උදව් කරනවා. ඒ නිසා ඔබ වහන්සේම මේගොල්ලන්ගේ ಗುಣ වඩනවා. ඒකත් ඇගේ තියෙන අර නිදන්ගත වෙච්ච ගුණ ටික ඉස්මතු කරන නිසා ටික කාලයක් යනකොට ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු ඔබ වහන්සේගේ චින්තනයත් එක්ක අනුගත වෙනවා. දිත්‍යානුගත වෙනවා. අනිත්‍ය වගේ මිනිස්සුන්ගේ සත්‍ය පහක වෙනසක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සයා පරණ මැට්ටම තමයි. අර තිබුණු මේ බහුමත ටික තියාගෙන ඉන්න මේකෙදි බෑ. මේකෙදි ආවට පස්සේ කෝවේ දාලා රත් කරනවා වගේ එන්නේ එන්නේ එන්නේ මෙයා දිඨානුගත කරනවා. වහන්සේ කියනවනම් යම් සම්‍යක් දෘෂ්ටියක් ඇසුරු කරනකොට කරනකොට අන්නේ සම්‍යක් දෘෂ්ටියට අනුගත වෙන්න වෙනවා. ඒක බුදුන් කියන ඇත්ත තමයි කියලා. ඒක එහෙම තමයි. එතකොට මේ මේ බමුණ කාලයක් මේ ශාසනය දිහා බලලා ශාසනානුගත වෙන පිළිසියා බලලා කරන සමත්ව සමස්ත ප්‍රකාශකිත අවුරුදු 2600 ඊට පස්සේ ඒත් ඒකමයි යන්නේ. සර්වඥාචි පින්නම් පැවට ඥානසෝනි බමුණ නැති වුණාට ලංකාවේ නොවුණාට කොරෝනා වගේ ගසංගතාවට මේ කරුණු එහෙමමයි. එතකොට අපිට මේ දෙන්නම දෙපොළගේ සාකච්ඡාවෙන් එදා පැවතිච්ච ඉන්දියානු පරිසරය මානසිකත්වය අදට අපිට කොච්චර වළංගුද කියලා හිතා ගන්න පුළුවන්. ඒ වළංගු භාවය තේරෙන්නේ බෞද්ධ කියන නමට ගත කරන කෙනාට නෙවෙයි. තමනොත් මන භාවනා කරගෙන සූත්‍ර කියවලා එදා පැවිතිච්ච ක්‍රමයේ අදයි අතර කිසිම වෙනසක් නැහැ අපි මේක අද වුණත් කරන්න පුළුවන් කියන හැකි සංඥාව තියෙන කෙනාට මේක හරි පුදුම ධෛර්යය උපදවන උනන්දුවක් ඇති කරන දෙයක් වඩටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ බමුණා මේ දැන් බුදුරජාණන්සේගේ සාමිච්චේ පළවෙනි පියවර સમાප්තයි. පළවෙනි ලකුණු හතර බමුණා නිරීක්ෂණය කරපු ටික බුදුරජාණන්සේ කියනවා හොඳයි කියලා. ඒක ඇත්ත එහෙම තමයි. එහෙම තමයි. ඒකට කියනවා මේ පැවිදිච්ච අයගෙන් තව පිරිසක් අරණ්‍යගත වෙලා අරඤ්ඤානි වනපන්තානි පත්තානි සීනාසනානි වනර්ණී වන සීනාසන ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන්න ගියාට පස්සේ ඒ ඇත්තෝ මේ අරණ්‍ය ජීවිතය හරි කර්කශයි. ඔය කියන සැප සම්පත ස්විච් එක දාපු ගමන් අරක මේක හම්බෙන්නේ මොකක්වත් නැහැ. දෙන දෙයක් කාපන් ඉන්න දැනක හිටපන් කියලා වනවාසී. අනේ ආතේ වනේ වාසී කියලා හරිම කරකස දෙයක් මේ වනවාසී ජීවිතය ඒ වගේම මේ සම්බාධයි. මොනම දෙයක් සැලසුම් කළා කරන්න බෑ වැස්සොත් එහෙමයි පෑවුවොත් එහෙමයි මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. මේකේ තියෙන්නේ මේ ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ජනරජයේ නීති පද්ධතියනේ කැලෑ නීතියක් තියෙන්නේ. බලවතා ජයගන්න. අය කතා දෙකක් නැහැ ගස් කොළන් අතරත් විතරයි තියෙන්නේ සතාසර පෙත්තතරයි විතර තියෙන්නේ. <clears throat> ඒක දැන්න තීටියොත් කැලේ ඉන්න බෑ. ওই කැලේ සාධාරණ ඉෂ්ට කරන්න කිව්වොත් ඌ කම්බස්. ඌ හැඳි ගෑවිලාම යනවා. ඌ කැලෑ නීතිය දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඒ තියෙන මේ කර්කශ භාවය දැනගෙන ඒකට ගිහිල්ලා ගත කරන එක කොහොමඩක්වත් කරන්න බෑ ස්වාමීන් වහන්සේ සමාධියක් නොලබන කෙනාට. එයාට වනේ අතහැරලා එළියට යන්න හිතෙනවා. දැන් ඇති හිතිය බලයන්, දැන් හිතේට ඵලයන්, ඵලයන්, ඵලයන් කියලා ඒ වනයේට කැමැත්තක් නෙවෙයි ඇති වෙන්නේ මිසු ගමට කැමැති ඊට වැඩි. නියම් ගමට කැමැති ඊට වැඩි. නගරයට කැමැති ඊට වැඩි. රාජධානියට කැමැති ඊට වැඩි. යෝගේ හැම වෙලාවෙදීම කැලේට පිට පිටපාන. ඒ මොකද මේ ජීවිතයේ තියෙන කරකස භාවය නිසා. දුක්කරම් පවිවේකම් මේ තනිකර තනිකද ජීවත් වෙනවා කියන එක කියන්නේ දවසට එක වේලයි උදේ වරුවේ විතරයි. ඒක අපි දෙකට කඩාන කෙරුවට කොහොමදත් දේ අරුණේ ඉඳලා මධ්‍යහ්නේ දක්වා විතරයි කෑම. ඊට පස්සේ බුතියන් වෙන්නේ තනියදී. ඉතින් මේක රාජදඬුවම් කාරින්න දෙන දෙයක්. ඉතින් කාවුද කැමති? ඒක සෙයියන් ඒක බත්තම් කියලා කියනවා. ධනිය බුදියන්න ඕනේ, ධනිපතින් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ වනපන්ත සේනාසන වල වාසය ලේසි නෑ ස්වාමීන් වහන්සේ. යම් ප්‍රමාණයකට චිත්ත විවේකයක් එහෙම නැත්නම් කියනවනේ සමාධියක් නොලැබුණොත් එයා වනේ යණ්ඩයි බලන්නේ. ආ ඒ නිසා එහෙව් වනවාසී ජීවිතයක් සම්ප්‍රදායක් වශයෙන් පවතිනවායි කියන එක මහා ආශ්චර්යයක්. මොකද වනපන්ත සීනාසන ජීවිතයේ බය බෙහෙරව සහිතයි. සතා සර්පයා ඉන්නවා. මෙතන ගියාම පේනෝ පේන බලවේග තියෙනවා. මිනිස්සු කැමති නෑ. උදව්වට කවුරක්වත් නෑ. උදව්ව නිකන් නිදර්ශනයක් කිව්වොත් එහෙම මේ ලංකාව වගේ බෞද්ධ රටක වුණත් අරණ්‍ය වාසී සංඝයා ඉන්නවා කියලා රජ්‍ය ප්‍රතිපත්ති කිසිම තැනක සඳහන් නැහැ. ඒගොල්ලෝ ඉන්නවා ඒගොල්ලෝ හරි කරදරකාරයෝ කියලා අනික් සංඝයා වහන්සේලා ලියපෙවවා තියෙනවා. ඔය සංඝයා හිටියට කැලේ ඉන්න කට්ටිය ඔය ලාභ සත්කාර මිනිසුන්ගෙන් ලැබුවට ඔයගලකින් හත පහක සාධනික සේවාවක් වෙන්නේ අපි තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරගෙන ඉන්නේ කියලා පුදුමාකාර බැනිල්ලපයි. ඒක ඒක ඒක ස්වභාවිකයි. ඒ කියන්නේ කැලේට යන්නේ වැඩ බැරි තාසල්ලා කියලා කියන්නේ. අරණියකට වෙන්නේ වැඩ බැරි වැඩ බැරි තාසල්ලා. තාසල්ලා නම් එන්නකො එළියට එන්නකො මේ අපිත් එක්ක කොළඹට ආවිල්ලා වැඩ පෙන්නන්නකො කියලා අපි වැඩ පෙන්නන්නෙත් නෑ. ඇත්තට වැඩ කරන්නෙත් නෑ. නිකන් ඉන්නගෙන කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ යම් විදියකට වනපන්ත සේනාසන අභිරමණය කරනවා නම් ඒ මොකද ඒගොල්ලන්ගේ හිතේ යම් කිසි සමාධියක් තියෙන නිසා නැත්තම් ඒගොල්ලන්ට අස්ථාන බය නැත්තම් බෙහෙරව බය බෙහෙරව දෙක ඇති වෙනවා. කැලේ ජීවත් වෙන අයට විනායට වැඩිය මේ තුවාලේ වනමුකේ පෑදුවා වගේ හරියට ඉද්දෙනවා. ඒක නිසා ඒ අයට නිතරම මේ බයක් ඇති වෙනවා. මං හිත මොකද කරන්නේ? ඇයිට දෑයක් දාන්නේ හම්බ වෙයිද දන්නේ නැහැ. මෙව වෙයිද දන්නේ නැහැ කියලා හැම වෙලාවෙම අරණ්‍ය වාසී ජීවිතේ තියෙනවා. ඉතින් ඒකත් බමුණ බුදුජානනාංශ දේශනා කරනවා. මෙහෙමයි ස්වාමීන් වහන්සේ වනපන්ත සීන ආසන ප්‍රකාශ විවේකයක් තියෙන්නේ. කන කීහින් ගාගෙන යන විවේකයක් තියෙනවා. ඒ වගේම තනියදී බුදියන්න ඕනේ. ඒ වගේම බය බේරව සහිතයි. හිත සමාධිගත වුනේ නැත්නම් බය බෙහෙරව සහිතයි. නේද කියලා අර බමුණ ඉතලා සාමාන්‍ය බෝලයක් දාලා දැන් දඟ බෝලයක් දානවා. බුදුහන්සේට බැට් කරා. බුදුහන්සේ කියනවා ඒකත් එහෙමයි. මේක හරි ප්‍රකාශයි. විවේකයේ කොච්චර ප්‍රකාශද කියනවනම් සැලසුමක් තියෙන මිනිහෙකුට ඉන්න හිත දෙන්නේ නැහැ මේකේ. ගෙදර ඉන්න මිනිස්සු පුතේන්ට හැන්දෑවෙනකන් සැලසුම් හදන එකට වැඩි. පාන්දර පටන් ගත්තාම සැලසුම් හදනවා, තද වෙන්න අමුතු ගහ ගන්නවා, සඳ උදේ සිකුරාදා හැන්දෑවෙනකන් කඹරනවා. ටිකුලා දැන්දාවේ අමුඩේ ගිහලා ඕන්න පන්තල් ගිහිල්ලා අනම්මනම් කරන්නේ ආයෙ සඳවුදී අපිට ගහ ගන්න. ඉතින්ම සුමාන කීයක් අපේ ජීවිතේ ගත වෙලා තියෙනවද කාටද කඹරන්නේ කියන එක එක එක්කක් දන්නේ නැහැ. කඹරුන් ගන්න එක දන්නෙත් නැහැ කඹරුන් එක දන්නෙත් නැහැ. එහෙව් එකේ කිසිම සැලසුමක් නැතුව ජීවිතය තමන්ගේ විවේකයේ සඳහා ගත කරනවා කිව්වොත් ඊට වෙඩි දඬුමක් නැහැ ලෝකේ. ඒක කීවට පස්සේ බුදුජානනාංශය අරක පිළි අරගෙන දැන් සඳහන් කරන මම බෝධිසත්ව කාලේ සම්බෝධිය සාක්ෂාත් කරන්න ඉස්සර වෙලා මටත් ඕක තිබ්බා. මම බුදුජාන් වහන්සේ බුද්ධාගම මේ කීකී අතහනකට බාලදක්ෂ ව්‍යාපාරය දැනගෙන කවුරකට අහලා උපගුරුපදේශ ලැබෙන්නේ නෑනේ. දවල් දැක්ක හාමුදුරු කෙනෙක් එදා හිතාගත්තා ඉවරයි. පැවිදි ජීවිතේ මේ කුමාර ජීවිතය ඉවරයි, යෝරජ ජීවිතය ඉවරයි. විසුණුනාතෙත් ඉවරයි, අධිපතිච්ච කුමාරයත් ඉවරයි, කැලේට ගියා. එච්චරයි දන්නේ. ඉතින් ඒ ගියාට පස්සේ මට වනපන්ත සේනාසන ඇතුළු කරනකොට මටත් ওই බය ආවා. ඉතින් මං හොඳට කල්පනා කරලා බැලුවා මේ කැලේ ජීවත් වෙනකොට මට ඇති වෙන මේ බය බෙහෙරව අස්ථාන බය කොහොමද ඉන්නේ කියලා. ඉතින් මට තේරුණා මගේ කාය කර්ම නැත්තම් කාය දුස්චරිත නිසා තමයි බය ඉන්නේ කියලා. එචම අදිෂ්ඨානයක් ගත්තා. මට කුමාර කැලේ ඉන්නත් ඕනේ. මම මගේ කාය දුස්චරිත නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ කයෙන් සිදුවෙන සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය කියලා ප්‍රධාන වීතික්‍රමන මට්ටමේ නැත්තම් වීතික්‍රම භූමියේ කෙලස් තුනක් තියෙනවානේ. ආහන්නේ කෙලස් තුන තියෙනවනම් අනිවාර්යෙන් බය උපදිනවා. ගමේ ඉන්නකොට ඒක වහගෙන ඉන්න පුළුවන්. පවුල් කාගෙන, ගෙදර ටෙලිවිෂන් එක දාගෙන, රේඩියෝ දාගෙන ඕන්න හැන්දාර පොඩ්ඩක් බීලා ඕක වහගෙන ඉන්න පුළුවන්. ඒකට උපක්‍රම ගමේ ඕන තරම් තියෙනවා. ගම කියන්නේ ඒකට. අරන්නට ගියාම මොකක්වත් නැහැ. එතකොට ඕන්න බය එළියට එනවා. ආවට පස්සේ බුදු හිතක් නැත්නම් අනාගතයේ බුදු වෙන බෝසත්ණන් වහන්සේ නමකට විතරයි හිතෙන්නේ මේකට හේතුව ඇතුලේ දුර්ලකමක් කියලා. කාය කර්ම වල දුර්ලකමක් කියලා. ඉතින් මම පුළුවන් තරම් සම්මා ආජීවයක් හදාගන්න. ඒ කියන්නේ සතුන් මැරීමෙන් වෙන් වෙලා හොරකමෙන් වෙලා කාමීච්ඡාචාරයෙන් වෙන් වෙලා මම පුළුවන් තරම් කටයුතු කරනකොට මේ වෙන් වෙන ගානට බය දුරු වෙන හැටි. මම අර ගත්ත උපකල්පනේ හරි බව. මට බය ආවේ කාගේවත් නිසා නෙවෙයි ආණ්ඩුව පෙරලෙන නිසා හෝ වැස්ස නිසා හෝ චිත්ත ධර්ම නිසා හෝ නෙවෙයි මගේම කාය දුස්චරිත නිසා කියලා මම තේරුම් ගන්න මම ඒක හදනකොට මට මේ ජීවිතය ඇතුළත නිවන් දකින්නත් ඉස්සෙල්ලා බුදු වෙන්නත් ඉස්සෙල්ලා ඒ බය දුරු වීම හරහා මගේ කාය කර්මයන්ගේ තියෙන සුචරිතවාදීකමත් එක්ක බය අඩු වීම සිද්ධ වෙනවා ඊට පස්සේ මම දැනගත්තා මගේ තවත් බයක් තියෙනවනේ තියෙන්නේ මගේ වචනේ හොඳ නැති නිසායි බොරුව කියලාම ඉස්සකෙන් පරිසෝදේ පැයක් අපි කතා නොකර භාවනා කරනකොට ලැබෙන කුසලය මෙතෙකයි කියන්න බෑ මොකද කතා නොකරන නිසා. කතා නොකර කතා කෙරුවොත් අකුසලයක් කියලා හිතාගන්න. ඉතින් මේ බණ කියනවා කියන එකත් කතාවක් තමයි. ඒකත් නොකරනවා නම් හොඳයි. අපිට කතාවකවත් නිකන් ඉන්න බෑ. බයිසිකල් පයින්නවා කණේ ගහගෙන මියුසික් අහගෙන තමයි යන්නේ. වැඩක් කරනකොටත් එහෙමයි. ඉතින් පාරායින මිනිස්සු අතර පැයට අහසට කතා කරගෙන බලනකොට ෆෝන් එක කණේ ගහගෙන. පිටිපස්සේ මොකක් එනවද ඉස්සරහ මොකක් කරනවද මොනක්වත් දන්නේ නැහැ. මේ තාක්ෂණයේ දියුණු වෙන දියුණු වෙනට මනුස්සය ඉන්න ඉන්න වාල්ුණා. කියනවා ඉස්සරහට කෙල්ලන්ගේ බෙල්ල නැමිලා හිටියේ කියලා. මොකද කොච්චරක්වත් ඉන්නේ ෆෝන් එකට තියාගෙන වෙන වැඩක් කරන ගම වැඩ. ඉතින් මේ කතාව වැඩිකම නිසා හොඳක් වෙලා තියෙනවද බලන්න. කොතනක හරි නිකන් ආරංචියක්වත් තියනොත් බලන්න මේ මේ දුරස්ත ආමන්ත්‍රණ නිසා දුරකතර නිසා රේඩියෝ නිසා විචි හොඳක් මොකක්වත්ම නැහැ. දැන් එන්නේ එන්නේ මේවා දිනු කරනවා. දිනු කරාන දිනු කරාන වැඩි වශයෙන්ම ජනමාධ්‍ය හරහා බොරුව හිස් වචනේ පරිස වචනේ කේලම් අනන්ත අප්‍රමාණ ඒ නිසා ලොකු ශාංශ අපේ විවස්ථාලියන කොට ලියනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත්ත අසලකටවත් නොගතියි. රේඩියෝ අහන්න යන්න එපා. ටීවී බලන්න යන්න එපා. බැලුවොත් ඔය අවුරුදු ගණන් වඩපු බහනකම චිත්ත සමාධිය සීරම ඉවරයි. ඒක විනාඩි 5ක් බැලුවා නම් ඇති. ලේසි නෑ. ඇත්තට ගමක ගෙදරක පවුලක් කරන මිනිසෙකුට වඳින්න වඩා මෙච්චර කුණු හarp තියා බලාගෙන මිනිහා කොහොම ඉන්නවද කියලා. මොනවා කෑවත් මොනවා කෙරුවත් මේ ජනමාධ්‍ය විසින් නටවන නැටවිල්ල ලන්තමට හරි කාට හරි හැංගීමක් තියෙනවා නම් මේ මිනිස්සුෝ මේ සල්ලි දීලා ටෙලිවිෂන් එකක් ගෙදර ගේනවායි කියන්නේ. සල්ලි දීලා පත්තරේ ගෙදර ගේනවායි කියන්නේ. සල්ලි දීලා රේඩියෝ එක දානවායි කියලා කියන්නේ. උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි. ඉතින් මෙවුවා නැති අරන්නේ. ඒව දැන් නැති තරම්. තියනාගන්න වෙලක් තියෙනවා තමයි. ඉතින් ඒක කාට හරි තේරෙනවද මේ බාහනකමක් කරනකොට බුදුන් සරණ යනකොට ධර්මයේ සරණ යනකොට සංඝයා සරණ යනකොට මම යන්නේ ස්වභාවයක්. මේ කවුරුත් හදපු කුණු හරපයක් හෝ ජනමාධ්‍යයක් නෙවෙයි. ආහන් ඒ විදිහට තමන්ගේ වචනේ හසුරව ගන්න ඒක මේ තමන් විසින් තමන් පටව ගන්න පනව ගන්න අපේ කාටවත් කියන්න කටවපයකෝ කියලා ඒක අපිට ගහයි කන පැලෙන්න ගහයි තෝ තෝ තෝ කවුද මට කටවන්නේ කියන්නේ කියලා මොකද අපේ කටවාචාලකම තමයි අපිට එකම දේ කියපාන්නේ කොත්තන ගියත් අයිය වෙන්න ඕනේ. මයික් එකක් දුන්නොත් ඉවරයි. කතාව පටන් අරගත්තොත් බිම තියන්න බෑ. ඒ මොකද මේ තරමටම මේ වචනේ හරහා අකුසල්. අපායට ගියොත් වැඩි හරියක් මහම්බ වෙන්නේ වචී දුස්චර්චය. අපිට ඇත්තටම එච්චර සතුටු මරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. කාමීත්‍යචාරය තොච්චර කරන්න බෑ. හොරකමත් කරන්න බෑ. වචනේ නම් අසීමිත අකුසල් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ඉතින් මේ තාක්ෂණය දිනු වුණාට පස්සේ කැටිතල පහසුකම් සහ මේ දුරස්ථ ආමන්ත්‍රණකම දිනු වුණාට පස්සේ ඕනෙම කුණු හරපයක්. ඒක විනාඩියෙන් දෙකේ ඕන තැනකට දෙන්න පුළුවන්. ඕවෙන් දෙන හැම එකක්ම කුණු හරපම තමයි. ඔය මොනවාක්වත් එහෙම ඒ සද්ධර්මයේ පැතිරෙන දේවල් ඊටාම කලාසුගේ තමයි සිදේශා ඒ වචී උච්චාරත ගැන මට තේරුණා. මෙවුවා කෙරුවට පස්සේ ඒ මේ ඊගාවාත්මන ගීලා අකුසල් ලැබිලා අපාගත වෙන එක හෝ වෙනුවට මේ ජීවිතේදීම බෝසතාණන් වහන්සේ තේරිලා තියෙනවා මට යම් තැනක බයක් ඇති වෙලා තියෙනවා බයක් ඇති වෙලා තියෙනවා මම බොරු කියපු නිසා බයක් ඇති වෙලා තියෙනවා කියලා තියෙනවා මම පරිසවචන පාවිච්චි කරපු නිසා කේලම් කියපු නිසා හිස්වචන කතා කරපු නිසා නිසා මම සම්මා ආජීවයේ සම්මා වාචා සකස් කරගත්තා සකස් කරගන්නකොට මට ඒ ඒ කියන්නේ අවුරුදු 7ක් නේ බුදුන්සේ වැඩිම කාලේ දීලා තියෙන්නේ අවුරුදු 7 ඉන්නකොට තේරෙනවා තමන්ට තමන් ගැන විශ්වාසයක්, කැලේ ගැන විශ්වාසයක් සහ මිනිසුන්ට තමන් ගැන විශ්වාසයක් ඉබේ ඇති වෙනවා. මේ වචනේ පාලනය කිරීමේ නැත්නම් වචන කතා නොකර සිටීම. අපි අපි වනසීව පාවන්න කුරුල්ලන්ට හරි ආදරෙයි. එමු දුන්න කතා කරන්න බෑනේ. නිකමට හරි ඔය බල්ලෙකුට හරි පූසෙකුට හරි එහෙම කතා කරන්න පුළුවන්කම ලැබුණා නම් විනාසයි. උන් කියයි හොඳ කුණු හරප ටිකක් මනුස්සයෙක්. තොපි හිතාගෙන මේක මනුස්ස ලෝකෙ කියලා තොපි විවස්ථා හදාගෙන මේ ඉදම් බෙදාගෙන ඉඳලා තොපි දැන කියව අපිට ඒ හා සමාන අයිතිවාසිකමක් වෙන මේක කරපතු ලෝකයක් යකෝ මේක කක්කොට ලෝකයක් තොපිට කොහෙද මනුස්ස ලෝකයක් කියලා දාන්නේ දෙයි තොපිට කොහෙද අයිතිවාසිකමක් අපිව මරාගෙන කන්න අපිට කතා කරන්න බැරි නේද ඔන්න ඔය ටික කියා මනුස්සයා අයුව මොකක් කරත් ඉර දෙන්නේ නැහැ උන්න කතා කිරීම තමයි උන්ගේ අයිතිවාසිකමුත් අපේ ද ගානට දාගෙන කතා කරන්න පුළුවන් නිසා මනුස්සයා දවසකට කරගන්න අකුසල කර්ම ඒ සවුරුදු මේ පහත වර්ණකම් පොඩි එකෙක්ගේ හිත බුදුචාන් සඳහන් කරන රහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා. අම්මගේ ආදරේ දිනා ගන්න අම්මා යාගෙන මවුනෝනේ දැනගන්න ඕන දේ දෙනවා. ඌ උපයන්නේ මේ කියලා කරලා නෙමෙයි. ඌ උපේන එකත් උපේන. වදවත්තියක්. පදවත්තිය කියලා කියන්නේ අම්මගේ තාත්තගේ බුදුලේ සියල්ල වශයෙන් පවත්වන අර පොඩි එකම කතා කරන්න බැරි නිසා. කතාව පුළුවන් වෙලා හරියට වැඩගත්තේ සර්වචන්නාංශ විතරයි. කියන දේ හරියට කියලා අනිශේර්ම මේ වචනෙන් ගහලා මේ තර්කයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාවෙන් අනුමාන ඥානෙ මේ තන්නේ කරම ලෞකික මේ දැනුම් විෂය වචනේ පෙරල ටිකක් විතරයි. මොනම ලාභයක්වත් වෙලා නැහැ. ඔය ඉගෙන ගත්තයි කියලා, ඔය විභාග පාස් වුණයි කියලා හෝ තමන්ගේ අභිවෘද්ධියට බය බේරව නැති කරන්න මොකුත් නැහැ ඒක හොඳටම පේනවා ඉගෙන ගන්න ඉගෙන ගන්න බය බේරව වැඩි. කැලේ යනවනේ කියන එක නෙවෙයි. ඒ සමීක්ෂණ වල තේරෙන පටන් ගන්න තියෙනවා උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න බය වැඩි. යැත්තු නිතරම පුදුම බයකින් ජීවත් වෙනවා. ආතතිය කියලා එකක් තියෙනවා අසහනය කියලා එකක් තියෙනවා අද නැති එකේ හොයන්න බැරි තරම්. ඉස්කෝලේ යන ළමයිගේ පාස් 25ක් බෙහෙත් බොන මට්ටමේ. බෙහෙත් බිවි නැත්නම් ඉන්න බෑ ඒ තරම්ම ලෝකෙ විෂම වෙලා. අපි සත්‍ය පාසලේ ඒ උගන්නන අයට ඔය මානසික විද්‍යාව පිළිබඳව පෞගේ දවස් 10ක පාඨමාලාවක් තිබ්බා. ඉතින් උඟක් කට්ටිය ඇහුවා ඇයි ස්වාමීන් වහන්සේ මේ සතිය උගන්වන්න ගිහිල්ලා ලෙඩ රොවෙන්න උගන්වන්න ගිහිල්ලා හෙදෙමක් උගන්වන අයට ඇයි මේ මේ මේ මානසික විද්‍යාව උගන්වන්න තියෙන වටිනාකම කියලා. ඉතින් ඉස්කෝලවල උගන්වන්නේ ගුරුවරුන්ගේ 86ක් මානසික අසහන. ඉතින් ඒ ගුරුවරු උගන්වන්නේ මොනව උගන්වන්නේ ළමයින්ට? මේ තමන්ගේ මනස අසහනයටපත් වෙලා. මම එදත් කිව්වේ ඒකයි. ප්‍රශ්නායර පළාතේ ප්‍රාථමික පාසල්වල උගන්වන ගුරුවරු 16000ක් ඉන්නවා අපි එකෙන් වුණුව පටන් අරගත්තා. එක්කෙනෙක්වත් නැතිළු බෝන වෙන මාරාන්තික ලෙඩක් නැති කෙනෙක්. මුළු ගුරුවරු 16000ෙම බෝ නොවෙන ආරාන්තික ලෙඩකින් පෙළෙනවා. ඉතින් මේ මනුස්සයා කොච්චර බයකින්ද ජීවත් වෙන්නේ? දැන් මම මැරුණාට පස්සේ රස්සාවක් ඇති වෙනවා, දරුවා අනාථ වෙනවා. নানা ප්‍රකාර ප්‍රශ්න. මේ මැදට එන ළමයි පුදුම දඟයි කියලා කියනවා. කීර්දේ අහන්න හයිපර් ඇක්ටිව්. ඉතින් එතකොට මේ ළමයාත් එක්ක ගුරුවරයාගේ සම්බන්ධය එන්නේ දුරස් වෙනවා මිසක් ඒක හොඳ ලස්සන නිදර්ශනයක් වෙන එක අදාහ ගන්න බැරි જાති එකක්. එංගලන්තයේ අවුරුදු 20ක් කරලා තිබුණා සතිපාසල විතරක්. අපි තාම අවුරුදු 5යි අය. මෑතකදීම කරපු සමීක්ෂණය ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵලවල ඒ ප්‍රධානාචාර්යවරු හතර දිනක් ඉඳලා තියෙනවා. ඒගොල්ලන් මේ සතිය හඳුල්ලා දුන්නාට පස්සේ හතර දිනේ දෙන්නේ සතයන් අතලා ගිහිල්ලා. අගොඩ පස්සේ ගොල්ලෝ මේ මේ මේ පොඩි මේ මේ පඩියට මෙච්චර දුක් ගන්න ඕනේ නැහැ. අපිට සත්‍යමත් වෙලා සන්තෝෂෙන් ගෙදෙට්ලා ඉන්න පුළුවන් මම පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා ගුරුවරපත්ති වෙන පාර්ට් ටයිම් කරනවා ඉතින් උදේට හැන්ද වෙනකම් මේ හම්බෙන පඩියට කඹරන කැඹිරිල්ලක් ඉවරලකට මොකද්ද වෙන්නේ හදිසි මරණයක් ලේනාරයක් පුපුරලා heart attack වෙලා මැරෙනවා ඒ තරම් යාට තියෙනවා සතියින් ඉන්නකොට මේ කඹරන කැඹිරිල්ලේ වග මෙච්චර බොරු කියන්නේ ඇයි ඇයි මෙච්චර පරිශෝචන පාවිච්චි කරන්නේ ඇයි මෙච්චර කේලම් කියන්නේ ඇයි මෙච්චර හිස්සචන කතා කරන්නේ? හම්බෙන මිනිහ මේ අර එකේ කියලා තියෙනවා මිනි පෙට්ටිය අන්තිම මිනි සාක් මිනි ඇඳුමේ සාක්කු නෑ. උනා ගෙනියන්න බෑ ආත්මෙට. සාක්කු සින ඇඳුම් අඳන්නේ නෑ මේ මිනි ඇඳුමට. ඒකේ ඔය හම්බ කරපු මොකක්වත් දාන්නේ නෑ. හම් දාලා යන්න වෙයි. එතකන් කිය බොරු කන්දරා බලන්න. එතකන් පරිසවචන පාවිච්චි. හිස්සචන කේලම් කියලා ගත්තොත් ඉතින් සර්වචනාංශයේ බුදු වෙලි ඉස්සලා කල්පනා කරාලු බෝසත් කාලේ මම කැරේ ගිහිල්ලා ජීවත් වෙනකොට එන බය එනවනම් මං කියපු පච ප්‍රමාණයට තමයි බය එන්නේ. පරිස වචන. ඊට පස්සේ මම වචනේ හදාගත්තා. ඊට පස්සේ මට තේරුණා ඒතිෙදි තියෙනවා ඒ මොකද මගේ මනසේ කාය සංඛාර මයි චිත්ත සංඛාර කියලා අනිව නැති කරන්න ඕනේ කියලා මම පුළුවන් තරම් චිත්ත සංඛාර නැති කර නැටි වෙ නැත්නම් මිච්ඡා ආජී මිච්ඡා සංකප්ප කියලා තියෙනවානේ අපි සම්මා දිට්ඨිය වලදී සම්මා සංකප්ප තියෙනවා මිච්ඡා සංකප්ප තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද නැහැ මේ නික්කම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අහිංසා සංකප්ප කියලා ව්‍යාපාද, හිංසා සහ කාමී. ඒව වැරදි පැත්තට යනවා. හොඳ පැත්තට දා ගන්නවා. නික්කම සංකප්පය මේ කී කිය අතහැරීමේ සංකල්පය ව්‍යාපාදන කරන නැත්නම් ද්වේෂ කරන්නේ නැති නැත්නම් විසම ලෝභේ. එතකොට තේිනවා මේ මිනිස්සුගේ එක චිත්තක්ෂණයක් තියෙනවාද මේ ආකල්ප තුනෙන් තොර. දවස පුරාම ගත කරන, සුමානේ පුරාම ගත කරන, මාසෙ පුරාම ගත, ජීවිතේ පුරාම ගත කරන එකම චිත්තක්ෂණයක්වත් නැහැ මේ කාම ඡන්දේ නැත්තම් කාම ආසාවෙන් වෙන් වෙච්ච එක. එහෙම නැත්තම් මේ ද්වේෂයෙන් වෙන් වෙච්ච එක. එහෙම නැත්තම් අනුන්ට වනස්සිතවිලි පහළ නොකරන එකම වෙලාවක්වත් නැහැ. ඉතින් ඒක වෙලාවක් තියෙනවා කියලා හිතමුකෝ ඒකව දන්නේත් නැහැ. ඒක පිළිබඳ පොත් ලැබීමක් ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා ඒවා කිසියම් වග විභාගිකම සිද්ධ වෙන නිසා අරණ්‍ය වනපන්තානි පත්තානි සේනාසනානි කියන තැනට යනකොට බයක් ඇති වෙනවා. ඒකට බයයි කට්ටිය. ඒ නිසා ඒගොල්ලෝ විශාල ගෙවල් හදාගෙන ආරක්ෂක වැටවල් දාගෙන නගරේ ඉන්නවා මිසක ගමේ ඉන්නවා මිසක වනපන්ත සේනාසනට යන්නේ නැහැ. බෝසත්ණන්සේ සඳහන් කරනවා මම මේවා දැනගෙන මම ගියා ගියාට පස්සේ මට තේරුණා කය හැදුවත් වචනේ හැදුවත් අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ තියෙන චේතනා සහ සංකල්පන කිසි කෙනෙක් ප්‍රමාණ කරලත් නැහැ පොත් බැීමක් කරලත් නැහැ. මුදුවර කරලා බැලුවොත් හැම එකක්ම ඒ විහිංසා ව්‍යාපාද කාම සංකල්ප. දරුවන්ටත් උගන්වන හරියක් උගන්වන්නේ දිනු කරපන් එකතු කරපන් කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියලා ගසාකන අනුග්‍රහංකත්වා කියන එක අනුගසාකත්වයි කියන එක දෙකක් තියෙනවා අනුග්‍රහංකත්ව අනුගහංකත්වයි දැන් සාධනික වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ අපි අනුග්‍රහ කරන ඒ වගේම අනුග්‍රහ කරනවා කියන ගසා කරනවා කියන එක එච්චරමයි අද ලෝකේ උගන්වන්නේ හැම විශේෂකම උගන්වන්නේ අනිත් එකව සූරා කරන හැටි පරිසරයේ සූරා කරන හැටි ගස්කොළන් වල සූරා කරන හැටි සතා සර්පය සූරා කරන හැටි තමන්ට බාල මිනිස්සයා නැත්තම් පහත් මිනිස්සයා මේ රසය අනික් කෙනෙක් සූරකණයි. ඒකට රත්තරන් මුල සමීකරණ හදාගෙන පුළුවන් තරම් සූරකන. ඉතින් අපි ඉතිරි પરම්පරාව මොකද ඉතුරු වෙන්නේ? අඩු ගන්න සූරකෑම නිකක් අඩුවෙන් කරපන්. එක එක සන්තෝෂයෙන් බලන්න මේ ලෝකේ ඇති කියන්නේ ඉගෙන ගන්න එකේ එක එකක්වත් නැහැ. හැම වෙලාවෙම තම මදි. තව වැඩි කරන්න තමයි හොයන්නේ. ඒක ලුණු වතුර බොන්නා වගේ. ඉතින් එහෙව් එකේ ඒ කාම සංකල්ප වෙනුවට නික්කම්ම සංකල්පය කියලා මේකට මේ කාම සංකල්පය ඉවරක් කරන්න බැරි එකක්. නික්කම්ම සංකල්පනේ කාමයෙන් වෙන්වීම කෙලවරක් කරන්න පුළුවන් එකක්. කියන එක මනුස් කිසිම ඕතක ලියලා තියෙනවද කියලා අහන්න බලන්න. මේ ලෝකේ තියෙන පොත් සේරම දිගහැරලා බලන්න මනුස්සයට යන්තම් හරි සුද්ධියක්, විසුද්ධියක්, සැපක් ලැබෙන්නේ අතහැරීමෙන් කියලා දෙවිලා නැහැ. ඉතින් අපි ගියා මේක හදන කාලේ ඔය මේ ජාත්‍යන්තර ලංකාවේ ප්‍රමිති කාර්යාංශය. කියලා අපි උපදේශ ටිකක් ඇහුවා මේ අපි ඉස්සරහට ගොඩක් යන්න බලයිසෝ සතිපාසලෙන් පටන් ගන්නෑ. අනේ හරි සතුටුුණා ඒ ලොකු මහත්තයා අපිත් එක්ක කතා කරලා අපි වෙනුවෙන් එයාගේ හොඳම රිසර්ච් ඇසිස්ටන්ට් දුන්නා මේක විශේෂ ප්‍රොජෙක්ට් එකක් විදිහට බලලා මේකේ තියෙන අඩුපාඩු කම්බල එහෙම තමයි අපි වෙයි. ඇවිල්ලා තියෙන ওই පල්ලෙහා කොට නැගිලි හදනවා කියන එක නිකන් විහිළුවට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක කරන්න ගිහිල්ලා ඉතින් මෙයා විස්තර කරාට පස්සේ මම ඒව මහත්තයා දැන් ওই පෙරළුවේ මොන පොතද කියලා. ඒක ඇමරිකාවේ 1976 ලියපු ඒ ප්‍රමිටි පොත. ඉතින් මම පොතේ කොතනකරි නිවන කියන වචනේ තියෙනවද කියලා. මොකද්ද සාන්ති මේ කියන්නේ? මොකද මේ අපිට පොත් පෙරලන්නේ මහත්තයා ඔයිට අවුරුදු 2600 ඉඳලා බුදුරජාණන් අපිට පොතක් පෙරලලා තිනවා. ඔය පොත පෙරලපු නැති කට්ටියගේ පොත තමයි පෙරලන්නේ හදන්නේ. කොතනක හරි තියනවාද කියලා හොතන විසුද්ධියක් ගැන හෝ නිවනක් ගැන. දැන් මේක සමානට දේශපාලන ආර්ථික සහ සමාජික දියුණුවක කුණු හරප. උගේ ජීවිතය තව එකේ කූරකණයිටි විතරයි. ස්තුතියි මාත්‍යා කියන විදිහට අපි වැඩ කරන්න. හැබැයි උන්ට මතක තියාගන්න ඔය එකකවත් බුදුහාමුදුරෝ හිතාමතාම කපලයින් කළා තියෙනවා. සීල සමාධිපත්‍යන් හිතාමතා කපලයින් කරලා මොකද්ද ගුණාරපයක් දැන් අපි ලංකාවේ දිනු කරන්න මධ්‍යම ආර්ථික ක්‍රමයට ඕගොල්ලන්ගෙන් තමයි ගොඩ පෙරක දෝරුකම් ගන්න. ඕගොල්ලෝ දෙන්නේ ඔය ගොඩ පෙරක දෝරුකම් මේ අපිට ආදරේට. කවුරු හිතනවාද මේ ලංකාවේ තියෙන ප්‍රමිති ඇමරිකාවෙන් ගෙනත් දැම්මේ මේ අපිට මේ නිවන් දකින්න හරි ආදර්ශ කරන්නේ කවදාකවත් නැහැ. ඒක අත්ත ගහලා දිවරන්න පුළුවන් උන් සූරා කැම සඳහා කරන්නේ. ඉතින් අපි ඉහෙලපෙලේ ලොක්කෝ අපිට එනවා පොත පෙරලා. ඒක දිගුණු කරන්නේ මොනවාද? කාමේ වැඩි කරනවා, ව්‍යාපාදේ වැඩි කරනවා, විහිංසාව වැඩි කරනවා. ඉතින් ඒක බෝසත්ණන් වහන්සේ තියෙන බුදු වෙන්නේ ඉස්සරලා මේ සඳහා එකයි තියෙන්නේ අතහරින එක කියලා. නෙක්කම්ම සංකල්පය. ඉතින් කී හැකිද කාට හරි? අපිට දරුවෙකුට කියන්න පුළුවන් ද කට ඇරලා පුතේ මේකයි හම්බ කරලා සන්තෝෂ වෙන්න ඕන නම් කට ඇරපන් කියලා තාත්තට පිස්සු කියාවි. තාත්තට කැමති නෑ ඒවා කියන්නේ. එහෙම නැත්නම් අර හත් අවුරුදු වයසේදී ඇවිල්ලා දහය දීල්ලන රාහුල පුංචාමතුරෝ අරගෙන ගිහිල්ලා සාරිපුත්‍ර සාංශර බාර දුන්නා මෙන්න මේක පැවිදි කරපන් කියලා කියවෙන්න ඇති යසෝදරාවටයි සුද්ධෝදන රජුරණ්ඩයි. මේක පැවිදි කරපන් කියලා. දෙන්න දෙන උතුම්ම තෑග්ග. කවුරු හරි දෙයිද අද ඉන්න අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි තමන්ගේ දරුවා අවුරුදු 7 දී ගිහිල්ලා පැවිදි කරපන් කියලා. මම හිතන්නේ මානවයිති වාස්කම් පිළිබඳ නඩු දමාවි. මේ දරුවට 6 4 තේරෙන්න ඉතලා ඒක ගිහිල්ලා පැවිදි කරලා ඒකට මොනවද තේරෙන්නේ? ඊට පස්සේ නිකන් හිතන්න නන්දහමතුරන්න කරපු අපේ වචනෙන් කියන එක නොකට යුත්තක් නෙමෙයි හෙට බඳින්න හිට මිනිහා. හෙට යුවරජකම හම්බෙන්න හිට මනුස්සයා හෙට මාලිගාවට යන තීරමන්තයා පාත්‍රය අතර දීලා ගන්න නැතුව මොකද නන්ද කියන්නේ මේ මේ වගේ දැනට අනවල පැවිදුනොත් මොකද ඉතින් නන්ද ආම්බුරන්න කටේ පිට්ටු නෑ කියන්න බෑ ආහා කියන්නේ නෑ ඩඩ බලා මේ නම් මෙන්න මම පැවිදි කරලා දාපන් දැන් ඊට පස්සේ මොකද වෙන්නේ හිතන්න නන්ද ආම්බුරන්න එනකොට ජනපද කල්යاني කවුළුවෙන් කිව්වා ගියත් හිමිනි වහා එන්නේ කියලා ඉතින් මේක තමයි භාවනාව ඉඳගත්ත ගමන් ජනපද කල්යاني කතා කරනවා ඉතින් එක තැනක චිත්ත විවේකයේ තියා එක තැනක මොහොතක් ඉන්න බෑ. ඊට පස්සේ බුදුහන්සේ දිවි ලෝක යන ගහන කියලා දිව්‍යාංගනාව 500ක් අප වෙලා. හරියට චිත්ත විවේකයේ ගත්තොත් 500ක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඒ ඒ කරපු සෙල්ලම් ටික අද කෙරුවොත් මානවයිච වාසිකම් පිළිබඳ නඩුදායි දැන් නැද්ද කියලා හිතන අපිට කෙරුවොත් එහෙම කවුරු හරි ඇවිලා. ඒක කරන්න බෑ. ඒක බුදු බලයට කෙරුවා තමන්ට කරගත හැකි. මේ පැවිදිලා ඉන්න ඔක්කොම අන්න ඒ වගේ කැපකිරීම කරපු අය. අනික්කොල්ල දන්නවා ඒ කොච්චර අමාරුද කියලා. නික්ඛම්මේ කියන එක, නික්මීම කියන එක, අතහැරීම කියන එක මොකද ලද්දාපඩම් බදා ගන්න. බදා ගන්නේ මොකද්ද? බය බෙහෙරව. බය තමයි බදාගන්නේ. අස්ථාන බය හිතේ ඇති වෙන බිය බදා ගැනීම තමයි කාම සංකප්ප කියලා කියන්නේ. එතකොට ව්‍යාපාද සංකප්ප උදේ ඉඳලා හැන්ද වෙනකන් අරුවට එළිය මගේ කුට්ටිය කඩා ගන්න අපි දඟලනකොට අපි වගේම තව එක කපන්නනේ අපි මේ කල්පනා කරන්නේ. එක්කෙනෙක්වත් දැකලා තියෙනවද බලන්න සතුටු වෙලා තියෙනවද බලන්න මේ ලැබිච්ච දේ ඇති කියලා. අපි ඔය මේ කලාවැබ ගියලාදී කොල්ලෝ ටිකක් ආවා ඔක්කොම කම්පියුටර් කම්පැනි ගාවිලා පුදුම විදිහට මහන්සි වුණා. gadol ඇද්දා අර හින කන්දේ උඩට වැලිය ඇද්දා. ඉතින් මං තිබුණ ආගහන මංගිලා කලාව වෙන්න නැහ හිටියා මම ඒවත් ටික කරගත්ත නිසා මට ඇත්තට කතා කරන්න හම්බුන්නේ නැහැ. පස්සේ එතන ඒ ලොක්කා ඇවිල්ලා කිව්වා සාංශලේ පොඩි උන්ට පොඩ්ඩක් කියලා දෙන්න කියලා. එක්කෙනෙක්වත් භාවනා කරලා නැහැ. ඉතින් තේරුම් කරලා දෙන්න බෑනේ මේ කොළඹින් ආපු එක දවසට ශ්‍රම දාන්නා. ඉතින් මං ඉතින් කතා වෙන ගමන් මං අහුවා දැන් ඔයගොල්ලෝ දැන් කොම්පැනි කියන්නේ කම්පියුටර් කම්පැනික වැඩ කරනවා කියවනේ ඉතින් සෑහෙන අධ්‍යාපන මට්ටමක් තියෙන යම් කිසි ආර්ථිකයක් තියෙන කොල්ලෝ ටිකක් නේ. ඉතින් මං ඔයගොල්ලෝ දැන් ওই දැන් කෙල්ලොත් හිටියා. සන්තෝෂෙ දෙන්නේ කියලා එක එක්කත් සන්තෝෂෙන්නේ නැහැ. දැන් මේ රස්සාවකොත් හම්බෙලා අයිටි කරලා රස්සාව සන්තෝෂ නැහැ මම ඇයි කියලා. නෑ අපිට මට ඊගාව ප්‍රොමෝෂන් එක තියෙනවා. මම ඒකට මේ මහන්සි වෙනවා. ඉතින් ඒ නිසා අපිට ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ඒ ගන්න බෑ ඉතින් මේ කියන වැඩ ටික කරන්න නැතුව ඒ නිසා හරියට මහන්සි වෙනවා. මම නිකන් ඇහුවා ඔයා මොකටද දැන් ඔතන තැන මොකද්ද ඊට යන්න හදන ප්‍රොමෝෂන් එකේ මොකක්ද හම්බෙන්නේ? එතකොට මම සුඛයිස කෙනෙක් වෙනවා. මේ එතකොට මම මේ පිළිසෙ නැද්ද සුඛයිස කෙනෙක් කියලා ඉන්නවා කියලා. මොකද දැන් උඹ අමාරුවෙන් ඔය මෙයා ඉන්නොත් දැන් ගිහිල්ලා දැන් ඔබ සතුටු දෙන්නේ කියලා. ඌත් නැහැ. ඌ ඊගාවයකට මැරෙන්න හදනවා. පුදුමාකාර ග්‍රීස් ගහින ගිල්ලක් නගින්නේ. එක එක සතුටින් නැහැ. ඉතින් ඒක නිසා රස්සාව නැති අඳකොළු බීටි මොනක්වත් කරගම හරි පිළිකා හැදිච්ච මිනිස්සෙක් ලෝකේ සතුටක් කියන එක සේයාවක්වත් දකිද කියලා මේ ඔක්කොම අංගපසංග තියාගෙන රස්සාවකුත් කරලා IT කරගෙන ජොබ් එකක් හම්බෙලා සන්තෝෂින් නැහැ. මොකද අනික් අය වෙයිට වැඩි සූරා කන්න මට පුළුවන්. ඒ ටික කරන්න බෑ. කරගන්න බැරි උනායි කියලා. ඉතින් ඒ වෙනුවට ඒ ව්‍යාපාදේ වෙනුවට කාට හරි මේ සියලු අය කෙරේ එක චිත්තක්ෂණ මෛත්‍රී කරනවා වගේ එකක්. හැම කෙනාම ඉන්නේ පිපාසිත ලුණු බීලා ඉන්න ජීවිතයක ඉන්නේ. එක එක්කත්ම නැහැ. රජ වුණත් නැහැ, බලු වුණත් නැහැ. එහෙව් එකේ අනේ මේ මිනිස්සුන්ට සාන්තියක් වේවා කියලා ඒ මාතා යතා නියම් පුත්තන් ආයුෂ ආයේක පුත්තු මනුරක්කේ ජීව විදියට මේ ලෝකේ තමන්ගේ එකම දරුවට මෛත්‍රී කරන්න තේ ලෝකේ ඉන්න සියලුම සත්ත්වයන්ට මෛත්‍රී කරන්න අපිට චිත්තක්ෂණයක් අවුරුද්දකට සැරයක්වත් හම්බ වෙනවා. එහෙම එකක් අපේ දිනචරියාවේ නැහැ. ඒ මොකද අපිට අපේ ටිකවත් ඉවර නැහැ. ඉතින් මේ සතිපාදලේ හෝ නිස්සන්නවනේ මෛත්‍රී උගන්වන්නෙත් නැහැ. ඒ අපිට චෝදනා කරනවා. ඇයි ස්වාමීන් වහන්සේලා මේ කෙරුම් ගියාට මෛත්‍රී භාවනාව ගන්නන්නත් කියලා. ඉතින් මේ මං කියන්නේ මේ පట్టලට වාඩි වෙලා එක චිත්තක්ෂණයක් හිටියොත් ඒ පුදුමාකාර මෛත්‍රියක්. මේ මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් ඒක හම්බෙන්නේ නැහැ නේ ගෙදර හිටියනම්. ඒක හම්බෙන්නේ නැහැ වෙන ප්‍රසාවකට ගියා නම් මොනාර කෙරුවද? ඉතින් ඒ ටික නැති මිනිහට ඒ කියන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන්නේ ඉදුම් හිටුම් පහසුකම කියලා. සක්මණේ ඇවිදිනකොට අපි නිකන් වෙන මොකටවත් නෙවෙයි නිකන් ඇවිදිනවා. ඉඳගෙන ඉන්නකොට මේ පොන්දට පట్టල වාඩි වෙලා පූසෙක් සුවසේ ඉන්නා වගේ වාඩි වෙලා ඉන්නකොට අනේ මම දැන් මෙතන කියන්නේ සුද්ධ මෛත්‍රිය. මට දෙවන්නේක් නෑ මම විතරයි. වෙන තැනක් නෑ මෙතන විතරයි. වෙන වෙලාවක් නෑ මේ මොහොත විතරයි. දැන් මම මෙතන. අන්න ඔය දේ නැති ওই තරම්වත් මෛත්‍රිය නැතිකොට කාට දෙන්නද තව මෛත්‍රිය? Taman ළඟවත් මෛත්‍රිය දන්නෙත් නැත්නම් අත්දකලත් නැත්නම් කාටවත් මෛත්‍රිය දෙන්න බෑ. ඒස ඉස්සල්ලාම අපි කරන්නේ මේ සතිය පිටුනායි කියලා ලක්මන් කරනවායි කියලා, පරියන්කේට යනවායි කියලා, එතන ඉදිරියට වැඩ බොමු නැවතිල්ල කරනවායි කියලා. ඒ කරන දේ එතන එතන බුද්ධ විද්‍යාව. එතන එතන ඉදුම් හිටුම් පාසුකම ලැබෙනවා. ඉතින් මේක අපි ලද ජම්ම දායාදයක් නේ. අපි උපත්තියම ලැබපු දෙයක් මේ මාත් එක්ක මං ඉන්නවයි කියන එක. කිසිම සාස්ෘණාචනමක් කිසිම ඉස්කෝලයක් කිසිම විශ්වවිද්‍යාලයක් උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අනුන්ට උගන්වන්න හදනවා මෛත්‍රී කරන ඇති. Tamange gedittu මරගාතේ කොයි ලෝකෙට පරකාති කරන්නද? ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක් මේ Taman මෙතන ඉඳගෙන ඉන්න බව නැත්නම් ඇවිදින බව නැත්නම් හුස්ම ගන්න බව නැත්නම් හුස්ම හෙළන බව දන්නවනම් ඒ චිත්තක්ෂණයේ උත්කෘෂ්ඨම මෛත්‍රිය සිද්ධ වෙනවයි කියලා එයාට තේරුම් ගන්න බෑ. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. Tamanට Taman ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක උත්කෘෂ්ඨම මෛත්‍රියක්. ඒක කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අනේ බුදුන් ලෝකේ පහළුන් නැත්නම් අපිට මේ ඉඳගෙන ඉන්න මෛත්‍රියක්වත් නැහැ. අපිට ඇවිදින එක ඇවිදීම සඳහා කරන කමක්මනක්වත් නැහැ. අපි කඹරනවා, කෝච්චියට දුවනවා, බස් එකට දුවනවා, ඒ දේ කරනවා විතරයි. නමුත් එක චිත්තක්ෂණයක් අපි ඒ අනුන්ට වෛර කරන්නේ තමන්ට වෛර කරන්නේ නැහැ තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක චිත්තක්ෂණයක් නම් ඒක මෛත්‍රියක් නම් බුදු ජානසේ සඳහන් කරනවා අච්චරා සංඝාතමත්තම් පිවෝ බික්කවේ මෛත්‍රා චේතෝ විමුක්තිං භාවෙය්‍ය සෝ අමෝඝං රට්ඨපින්ඩං මුංචිය කියලා මහන්නේ එක සංඥා වාසේ නමක් අපි කියමු අරණ්‍ය වාසී කියලා එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා නම් එයාට දාන දීපු අයට ණයක් නැහැ ඒ ණය ගෙවනවායි කියලා. පින්නපාතේ වැළඳුවට එයා ණය නැහැ. එක චිත්තක්ෂණයක් සතිමත් නැත්නම් අපි කියවොත් මෛත්‍රී නැත්නම් එයා තාම වැළඳුව පින්නපාතේට ණයයි. අඳින සිවුරට ණයයි. ඒ නිසා අච්චරා සංඝාත කියලා කියන්නේ මේ අසුරුසනක්. අසුරුසනක් හෝ මෛත්‍රී භාවනා කරනවා නම් කවුරු හරි එයා Tamanට සිව්පසෙන් සලකන අයට ණය නැහැ. ඒ කියන්නේ සිව්පසේ දීප කෙනාට මහත්ඵල මහානිසංස වෙනවා. ඉතින් අපි හිතමු අපි සක්මනේ පියවර 10ක් විතර දැක දැක දැන දැන විශ්ලයි කියලා. එතකොට මේ මේ ප්‍රදේශය තුළ මේ මෛත්‍රියක් වැඩෙන බවක් මං පිළිපදව මට ආද වීමක් සිදු වෙන බවක් මිත්‍රත්වයක් ඇති වෙන බවක් තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මිත්‍රත්වයක් ඇති වෙන්න නම් අපිට මේ සුඛභෝග උසුඛෝභෝගී වස්තු එහෙම නැත්නම් කෑම බීම නැත්නම් කාමයේ අවශ්‍යයි කියලා. ඒ කියන්නේ බාහිර දෙයක් මත මගේ සැප තියනවා කියන එක තමයි අධ්‍යාපනයෙන් අපිට උගන්වන කුණුහරුපේ. ඇතුලෙන් නැහැ. ඇතුලේ මොකක්වත් නැහැ. නැත්නම් ශක්මණේ ඉදිපතියක්ගෙදි පෙන්නලා දීලා තිනවා මාත් එක්ක මම ඉන්න වෙලාවේ ලැබෙන සැපයක් තනං ඔය මොනම දෙයක්ම ලබන්න බෑ කියලා. ඉතින් ඒක මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේක නැති නිසා මේ මෛත්‍රිය අනුන්ට මෛත්‍රිය කියලා අපි සල්ලි දෙයි. ඉදම් බෝදල් දෙයි. ඒ හැම දෙයක්ම කැඹිරිල්ලක් නේ. තව සංඝයා වහන්සේලාට තියෙන ඉදම් බෝදල් වලට කියන්නේ විහාර නින්දගම් පණතයට ලැබෙන්නේ. නිශ්චල දේපල නිශ්චල දේපල දෙනවා. ඉතින් ඊට පස්සේ ඉල්ලති ඒවට නඩු කියන්නයි ගෝලයන්ට මේවා බෙදන්න ගියාට පස්සේ ඉන්න ප්‍රශ්නයි කිලෝරක් නැති ප්‍රශ්නයි. මේ පින්න පාටි කරගෙන ජීවත් වෙන කෙනාට මේ විදියට බූදල් දුන්නාට පස්සේ එක්කෙකුටවත් පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෛත්‍රිය කියලා අයියෙන් ලෞත්‍තිකර බැඳගෙන ජීවත් වෙන දුක්ඛිත අනිරෝගීත්ව සූපත්ත්‍ත්‍ය කියන විනුවට එක චිත්තක්ෂණයක් තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනේ එක චිත්තක්ෂණයක් තමන් ඇවිදින බව දන්නවනේ එක චිත්තක්ෂණයක් තමන් හුස්ම ගන්න බව දන්නවනම් ඒක මෛත්‍රිය කියලා දැනගන්න කොඩාවක් කල් යනවා කියන්නේ මම මේ කතා කරන්නේ ඒක කියලා දෙන්නයි බුදුචානන්සේ මතක් කරන්නේ මහණේ එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරනකොට වලදූ පින්න පාත්‍රයට ණය නෑ නිසා දවසේ අඩු ගාණ විනාඩි 5ක් 10ක් මාත් එක්ක මම ඉන්නවයි කියලා. මම මේ ඉඳගෙන ඉන්නවයි කියලා දැනගන්න. අපිට වෙලාවක් නැහැ. මොකද මේ තරම්ම වැඩ. ඒකවත් වෙන් කෙරුවොත් අපිට ජීවිතේ ගැට ගහ ගන්න බැරි තරම්. ඉතින් අපි සතිය හඳුනා දෙන වෙලාවේදී ඒක සඳහා සැලසුමක් ඉදිරිපත් කළා කියනවා. ඔයාට මේක හඳුනා ගන්න ඕන නම් මෙන්න මෙච්චර වෙලාවක් හෙල්ලෙන්නේ නැතුව වාඩි වෙලා ඉන්න. ඉතින් මේ හෙල්ලෙන්නේ නැතුව වාඩි වෙලා ඉන්නවයි කියන එක උඹහක් වාගේ තිබ්බ දැන මැටි බුද්දෙක් වාගේ පිළිමයක් වාගේ අපිට දෙන්න තියෙන දඬුවමක් ඒ කාටවත් හිතෙන්නේ නැන්නේ මේ එක තැනක වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නකම ලොකු මෛත්‍රියක් ඒකට පරිසර දූෂණය වෙන්නේ නැහැ හතෙක් මැරෙන්නේ නැහැ හොරකමක් වෙන්නේ නැහැ කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ බොරු කේලම් හිස්සචන පරිසවචන මොකුත් නැහැ ඒ බව දන්නවනම් මම දැන් මෙතන ඉන්නවයි කියලා එළඟ මිත්‍යා දෘෂ්ටියක් නැහැ ව්‍යාපාදයක් නැහැ. දැඩි ලෝභයක් නැහැ. මොකද එයා දන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව. ඒකට ඔය වෙන්න තියෙන දස කර්මපතම සිද්ධ වෙනවා කුසල කර්මපත. කොහොමද සිද්ධ වෙන්නේ යමක් නොකිරීම හරහා. යමක් කරන හැම වෙලාවම අකුසල. ඒකට මෙහෙවන හැම හිතක්ම රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නැත්තම් මිච්ඡා සංකල්ප වලින් ගත වෙලා තියෙනවා. ඉතින් ඕක උගන්වන්න ගියොත් ඉස්කෝලේක අපි හිටමු. දහම් පාසලක අපි හිටමු. නැත්නම් පන්සලක කියමු. පන්සල් විරුද්ධයි මේවා කියනවා. නෑ නෑ මොනවාරි කරන්න නිකන් හිට බැන්න ගාන්ට අර එක ගහ හිටපන්. නැත්නම් හඳු කුරපත්තු කරපන්. නැත්නම් මල් පූජා කරපන්. නැත්නම් ජපමන්ත්‍රයක් කියපන්. නැත්නම් අර කරපන් මේ කරපන් කියලා පොත් තියෙනවා මයි ළඟ ඒ පූජා විදි. පුදුමාකාර පූජා වෙච්ච නමුත් එක තැනක හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක විතර කුසලයක්. ඉතින් සර්වචනන්තේ හම්බෙන්නේ නෝ පුක්කුසාති පකුත කච්චායන මං හිතන්නේ ගෝ ඒ උන්නා ඒ ගුරුනාථේ ගෝලෙක් ඇවිල්ලා බුදුජානනාංශට කියනවා මෙහෙමයි අපේ ගුරුනාථේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මේ තරම් වෙලාවක් මේ ගැඹුරු සමාධියකට සමවැදලා ඉන්නවා කියලා. ඒසර බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා උඹේ ගුරුනාථේට වැඩිම දවස් කීයක් සමාධිය ගත කරන්න පුළුවන්ද? ආයේම බෑ. එක දවසක් බෑ. වරුවක් බෑ. ඒක බොහොම සුළු ගානකට තමයි ඒගොල්ලෝ කැන්සල් බුදුන් සඳහන් කරලා තිනවා මට පුළුවන් දවස් 7ක් නිරුද්ධ සමාපත්තියට සමාදින්න ඒ වෙලාවේ මම මොනම දෙයක්වත් මට මේ ලෝකත් එක්ක සම්බන්ධ නැහැ. මට මෙච්චර ඉන්න පුළුවන්. ඒක තමයි මනුෂ්‍යගේ දක්ෂකම. අපේ දක්ෂකම තියෙන්නේ වට්ටක නටුන නටණ්ඩයි උඩරට නටුන නටණ්ඩයි දඟරට නටුන නටණ්ඩයි dance දාන්නයි දන්නේවා තමයි දක්ෂකම් කියලා පෙන්නලා තියෙන්නේ. පුළුවන් නම් හෙල්ලෙන්න නැතු ඉන්න ගන්න ඕනේ බයියෙකුට. විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා? ඉන්න බෑ. පියවර කීයක් අයින් ඇවිදින්න පුළුවන්ද කියලා අහන්න බෑ. කරන්න බෑ. විවර දෙක යනකොට හිත පිට ගිහිල්ලා. ඒක දැනක ඉඳගෙන ඉන්න බෑ. ඉතින් මේ ටික නැතුවනේ අපි මේ අනුන්ට කියන්න හදන්නේ. ඉතින් ඒක නිසා අපි දන්නවනම් මේ Tamanට මෛත්‍රී කරන Tamanට එක තැනක හෙල්ලෙන්නේ නැතුව පිටියක් මැදපත් වෙන පහන් දැල්ලක් වගේ එක තැනක ඉන්න පුළුවන් නම් ඒ මාසයට කාගේ ජීවිතේ මේ සැප තියෙන්නේ ඔය නලියන්න නැතුව ඉන්න එකේ පොඩ උත්සාහ කළ බලපන්. ඒකට බලපන් එක බෝ වෙන හැටි. ටිකෙන් ටිකටම අනික් අය තේරුම් ගන්නවා. යමක් නොකර සිටීමෙන් දස අකුසල කර්මපතම මැකිලා දස කුසල කර්මපත සිද්ධ වෙනවා. ඒක කියලා දෙන්න ඔය විශාල පොත්පත් ඕනේ නැහැ. ඒක තමයි අපි මේ සතියෙන් කරන්නේ. ඒක පටන් ගන්න දවසේ තේරෙන්නේ නැහැ. කාලයක් කරන කරන යනකොට තේරෙනවා මම මේ වෙලාවේ සතිය වඩන විනෝට වෙන වැඩක් කරා නම් මෙන්න මේ මේ අකුසල් සිද්ධ වෙනවා දෙව්ව නැහැ. ඒක කමඨාන් සුද්ධ කිරීම මම අවුරුදු දැන් 20ක් කරන කිසිම කෙනෙකුට මේක ලියා ගන්න තරම් දක්ෂකමක් නැහැ. මම මේ වාඩි වෙලා හිටපු නිසා මට මේ මේ අකුසල් මගේ සිද්ධ වුණේ නැහැ. අනේ බුද්ධ ශාසනයක් තිබුණ නැත්නම් මම මේ වාඩි වෙන්නේත් නැහැ මගේ මෙච්චර අකුසල් වෙනවයි කියලා ඒක මේ අගේ කරන්න ඒක සමාදම් වෙන්න එක්කෙනෙක්වත් දන්නේ නැහැ. කියන වාඩිලා නම් හිටිය සංහස මැසෙක් ආවනේ. වාඩිලා හිටිය සංහස බය වැටුණා නම් මේක කරන්න වැස්සක් වැස්සනේ. කැස්සක් ආවනේ. විස වාඩිලා ඉන්න බැරි නෑ කියන මිසක් ආ. මේ එක චිත්තක්ෂණයක් වාඩි වෙලා සිටීමේ මේ වගේ දස කුසල්පත සිද්ධ වෙනවයි කියන එක ඉතින් කොච්චර කිව්වත් මේ අපේ අධ්‍යාපනය සහ අපේ දෙමාපිය අපේ ඔළුවට දාලා තියෙන හරුප නිසා මොනවද පිං හරි ගමන්නේ රැස් කරන්න හදන්නේ. චේතන හරි චේතන කියන්නේ රැස් කිරීම තමයි. ඉතින් ඒ වෙනුවට අපි චේතනාවක් අත්ව චේතන නොකරන්නේ. සීදී නැසගත්තා වගේ. අපි චේතනාවක් ඇති කරොත් මම ඊට පස්සේ චේතනා කරන්නේ නැහැ කියලා කසාද බඳ මනසට එහෙම කරන්න බෑ. කිතර ගෑරි මුට්ටි ඔළුවේ නම අපි. ඔබ මේ ඔක්කොම කරලා දරුවා හම්බුනාට පස්සේ එනවාද මේ චේතනා නොකර ඉන්න ගිහිල්ලා හම්බ කරපන්. නිකන් ඉන්න බෑ. නමුත් වනපන්ත අරණ්‍ය සේනාසනයක ඉන්න ස්වාමීන් වහන්සේට මක් හිතන්නේ. ඒ සාන්තිකිතයි නෑ මං කාගවක සැලසුම් හැදිලක් මට නෑ. මම උත්සාහ කරන එක චිත්තක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි. ඒ ඒ චිත්තක්ෂණේ මෙච්චර ආනිසංස ජනකයි කියලා මයිකයක් කරන පැයක බණක් කියන්න පුළුවන්. තමක් නොකර සිටීමේ මෙච්චර ආනිසංස සිද්ධ වෙනවා. ඒකට ඕන මෛත්‍රී කියන්න පුළුවන්. ඕන විපස්සනා කියන්න පුළුවන්. දෙකම එකයි. තමක් නොකර සිටින්න ඕනේ. ඒ සිටින බව දන්නකම විපස්සනා. නොකර සිටීම සඳහා කයට ආදරය කරන්න ඉන්න මොහොතට ආදරය කරන්න ඕනේ. ඉන්න තැනට ආදරය කරනවා. අද ඉන්න මිනිස්සු මේ සංඝයා වුණත් එච්චරයි. ලැබනාත්ති ජපානයේ ඉපදෙන්න තියෙනවා නම් හොඳයි කියන තමයි ඉන්නේ. මොකද වීසා නැතුව ජපන් පුරවැසිකම හම්බ වෙනවා. මේ ලංකාවේ ඉපදිච්ච පිළිබඳව සතුටක් නැහැ. පණින්න කකුලක් උස්සගෙන ඉන්නේ. ඒ මොකද මේ මේ දැන් මම මෙතන ඒක හරියන්නේ අපිට යනවා නම් පින් කරන දඹදිව යන්න ඕන. වටවන්දනාව යන්න ඕන. අටමස්ථාන යන්න ඕන. මොන ස්ථානයක්වත් නැහැ තමන් ඉන්න තැන වාඩිලා භාවනාව කරනකොට ලැබෙන මේ මෛත්‍රිය සහ ඒ ලැබෙන මා විපස්සනාව කිසිම පොතක සඳහන් නැහැ. කිසිම පොතක සඳහන් නැහැ. ඉතින් මම මේ ධම්මික ආමරොත් එක්ක මේ සතිය පටන් ගන්න කාලේ ඉතින් මම කිව්වා මට එහෙම සුදුසුකමක් නැත්තේ නෑ මම බුද්ධ ධර්ම දන්නෙත් නෑ අර කම ඊට පස්සේ කොහේ ඒ දන්නේ නැති එක හුඟක් හොඳයි. නිකන් බලපන් පොඩක් වාඩිලා කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒ කවදාකවත් මට ඒකේ බුද්ධ ආගමක් තේරුන්නේ නැහැ. කවදාකවත් ඒක සතිපට්ඨානයක් තේරුන්නේත් නැහැ. මේ වාඩි වෙලා නිකන් ඉන්නවයි කියන එක. ඊට පස්සේ සුම්මයිරි කියලා දෙමළ වචන කියලා හොයාගෙන ඉලකම නිකන් ඉන්නේ තමයි මේක කරන්න තියෙන්නේ. ඒකට කාය කර්ම සිද්ධ වෙන්නේ නැහැ, වචී කර්මත් නැහැ, මනෝ කර්මත් නැහැ. ඒක අපිට පිටින්නේ මේ අන්තභාගයච්චාම කරන දෙයක් කියලා. එහෙම නැත්නම් මේ මරණ දඬුවම එකට දීම කියන්නේ. මොකද ඒ ධර්ම මෛත්‍රිය පිළිබඳ අපිට දැනීමක් නැහැ. මේක මේ මේ බයිබේරව සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරලා තිනවා මට නග කැලේකට ගියාම ඒ පාළුතැනට ගියාම මට බය එන්නේ මයි ළඟ තියෙන මේ ව්‍යාපාද සංකල්ප නිසා. මොකා හරි වවාගෙන කණ්ඩ හදන්න. මොකා හරි චූරකෑමක් කරන්න. ඉතින් ඒකට අපි අධිරාජ්‍යවාදී ආණ්ඩු ක්‍රමය කියලා කියනවා. ඒකට සාපේක්ෂව කොමියුනිස්ට් ක්‍රමය තියෙනවා. ඒ හැම එකකින්ම තියෙන්නේ ඇතුලේ සැපක් තියෙන බව පෙන්වන්නේ නැහැ. මේ සැප තියෙන්නේ මේ මගේ manussත්ත්ව ප්‍රතිලාභය ඇතුලේ කියලා මේ බඹයක් පමණ වූ ව්‍යාමත්තේ කලේපදී සසංජීමි සමනකේ මේ බඹයක් පමණ ශරීරයේ මනස සහිත සංඥාව සහිත මේකේ තමයි ඔක්කොම සැප තියෙන්නේ කියලා. දැන් අපි හිතන්නේ කොල්ලෝ හිතන්නේ ඒ කෙල්ලගේ ශරීරෙන් නම් සැප තියෙනවා. ඒ නිසා කෙල්ලගේ ශරීරය බදා ගන්න තියෙනවනේ අම්මා වෙන ස්වර්ගයක් කොමටද? කෙල්ලෝ හිතාගෙන ඉන්නවා කොල්ලෙක් බදාගෙන ඉන්න තියෙනවනේ. පොඩි වෙනසයි තියෙන්නේ හැබැයි සැප තියෙන්නේ අතන. එතන අපේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ඉන්න තියෙනවනේ. ඉන්දියාවට යන්න තියෙනවනේ. ජපානයට යන්න තියෙනවනේ. අර ටික ලැබෙනවා නම් මේ ටික ලැබෙනවා කියලා අම්මෝ තියෙන ලයිස්ට් එක අරගෙන බැලුවොත් ඒ තරම්ම මං මං කියන්නේ මම දැන් මෙතන කියනට ඒ තරම් වෛර කරනවා අපි. මම දැන් මෙතන කියන වර්තමාන චිත්තක්ෂණයට ලද්දපටම වෛර කරනවා. අපිට කියන්නේ අනී වෛර කරන්න එපා. මෙතනයි නිවන් දොරටුව තියෙන්නේ. මෙතනයි ඒකායන මාර්ගය තියෙන්නේ. මම දැන් මෙතන කියලා ඒ තමන්ට තමන් මෛත්‍රී කරගන්න මං කියන්නේ දවස පුරාම අමාරු වෙයි. මේක මේ බూరు සහෝදරයෙක් නෙමේ මගේ මගේ ශරීරය කියන එක. කීයද යන්නේ නැහැ නේ ඉන්සකරන එක චිත්තක්ෂණයක්. එක හුස්මක් එක පියවරක් ආනෙම කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මනුසතා මනුස්සයා කියන සතා ඉගෙන ගන්න හැමදේම බාහිරවර්ති. එළියට තමයි දුවන්නේ. ඇතුලේ කද්දාකවත් මේ ස්වයං අවබෝධයක් මම කියන්නේ කවුද කියන එකක් මේ දැන් මම මෙතන ඉන්නකොට මට මොනවද දැනෙන්නේ කියන එකක් කියන්න වචනත් නැහැ කියලා දෙන්නෙත් නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක් නෑ මම දන්නවා පෑහෙන්න මම ඇවිදලා තියෙනවා. කිසිම තැනක මේක නෑ මොනවා හරි ඔළුව හිර කරන්න දෙයක් තමයි දඬු කන්ද දඬු කන්දේ ගහලා වගේ මේ දඩුව අඩුවකට දාලා පෙනෙන්න හොදි බහින්න මිරි කරනවා. ඒ මිසක මේ ලැබිච්ච චිත්තක්ෂණය කියලා. ඉතින් මම මේ කියන්නද මේ ලද චිත්තක්ෂණය එළඹ සිටි චිත්තක්ෂණය මේ සති චිත්තක්ෂණයමයි මෛත්‍රී කියන්නේ. ඒ මෛත්‍රී කරන හුඟව දෙනකොට ඒක නැතුව ඒගොල්ලෝ අන්නුන්ට මෛත්‍රී කිරීමක් ගැන කතා කරනවා. ඒ වගේම විෂම ලෝභේ අභිජ්ජා. ඒ විෂම ලෝභය ද්වේෂත් එක්ක බොහොම කිට්ට වෙලා තියෙනවා. අපිට තාම ලැබිලා නැහැ. ලැබෙයි. ඊට පල්ලකෝ හෙට දෙනක් දෙන්නම් කී කියන්නේ පස්වරු සැලසුම් දසවරු සැලසුම් හදාදා විෂම ලෝභයට ගත කරනවා. ඉතින් මේ විෂම ලෝභය නිසා ඇතිවෙනා වූ ඒ බය බෙහෙරව කියන මේ බය නිසා තමයි කියනවා කායික මානසික රෝග දෙකම ඇති වෙලා තියෙනවා. මනුෂයාට රෝග ඇති වෙන්නේ මේ බය නිසා. රහතන් වහන්සේට විතරයි තසාවා ධාවරාවා අනවශේෂා කියලා ස්ථාවර මනසක් තියෙනවා. අනිත ඔක්කොම ත්‍රස්ත මනසක ජීවත් වෙන්නේ. ත්‍රස්ත වාදියත් එකයි ත්‍රස්තයි ලක් වෙන එකත් එකයි. ඉතින් අපිට අවශ්‍ය නම් කොයි වෙලාවක හරි මේ බය බෙහෙරව නැතුව ජීවත් වෙන්න අපිට තේරුම් ගන්න වෙනවා මේ දැඩි ලෝභය හෝ දැඩි අනුගත ද්වේෂය හෝ කාමය කියන මේ තුන තියෙන තාක්කල් කවදාකවත් ඒ මනසකට නිදා ඉලාගත්ත පැතුරු පුතියන්න බෑ. ව්‍යාගත්ත බත කන්න බෑ. ඉතින් ඒක වහගෙන ඉන්න තමයි ගමයි නගරය හදලා තියෙන්නේ. මුතුජනනාංශය සාංගන මම එහෙම කෙරුවේ නෑ මං කැලේට ගියා. කැලේට ගියාට පස්සේ මට තේරුණා මේ වෛබේරෝ පහළ වෙනවා ස්ථාන පහළ වෙනවා. පහළ වෙන්න හේතුව මගේ හිතේ පහළ වෙන සංකල්පනා. ඉතින් ඒ සංකල්පන වෙනස් කරනවා මිසක් මේ ලෝකෙ මට්ටම් කරන්න හරි උපදාන්න හරි තාක්ෂණය හොයනවා කියන්නේ ගියාම කද්දාකවත් කෙලවරක් කරන්න බැරි බව විද්‍යාඥයන් තේරුම් ගන්න තියෙනවා. මේ බාහිරයට යන හිතේ කෙලවරක් කරන්න බෑ. ඇතුළට යන හිතේ කවදා හරි කෙලවරක් එන්නේ තියෙනවා. අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ බණක් නැත්තම් මේ වගේ සංකල්පනා මේ වගේ තර්කණයක් සුදුසු වෙන්නේ භාවනා කරන අයට විතරයි. සාමාන්‍ය පන්සල් හදන ඒ බුද්ධාංග කට්ටියට මේක අදාළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් භාවනා කරන එකට තේරෙනවා මේ වැඩේ යන ගමන් එන්නේ එන්නේ එන්නේ අපේ බුදුචානන් වහන්සේත් එක්ක දිඨානුගත වෙන්න ඕනේ. ඒ කියන මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට අනුගත වෙනකොට දෙන්නේ සමානව වෙන්නේ නැහැ. එක එකන එක එක විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඒ කියන්නේ මේක මේ ජීවිතේ කරලා බලන්න ඕනේ කල යුත්තක් කියන එක. අවුරුදු 40ක 50ක ලොකු විප්ලවයක් ලෝකෙ සිද්ධ වෙනවා. මොකද ඒ තරම් සුඛෝභෝගී දේවල් හොයාගත්ත මිනිස්සු. සුඛෝභෝගී රටවල් තියෙනවා. ඒ එකම රටකවත් සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිසෙක් නැහැ. ඒකනේ ප්‍රතිපත්ති වල නැහැ. නැත්නම් ආශා කරේ අපි ළඟ තිබුණා ওই මිනිස්සු දුප්පත්ව හිටියට ඔය සන්තෝෂයෙන් ජීවත් වෙනවා කියන එක මම කියන්නේ තරඟකාරී විදියට කියලා. එනිසා භූතානේ කියන රටේ දල ජාතික ආදායම නෙමෙයි බලන්නේ. දල ජාතික සතුට. ඉස්ලාම මේක කියනකොට hina වුණා. මේ මොන කුණු හරි පැද්ද මයින්ඩ් පුළුවන් නෑ දල ජාතික සතුට. දැන් ඇමරිකාව ප්‍රතිපත්තියක් වශයෙන් පිළිඅරගෙන දල ජාතික සතුට සමිති කියලා වෙනම සමිති පිටුන අපි සන්තෝෂෙන් එමු අප්පා මේ ලැබිච්ච චිත්තක්ෂණේ අරයට මට චෝදනා කරන්න නැතු කියලා ඒගොල්ලෝ මේ සතිය උගන්නන්න පටන් ගන්න තියෙනවා. ඒකේ තමයි අපිට මේ ලැබිච්ච චිත්තක්ෂණේ සතුට ලබන්න පුළුවන්. ඉතින් අපිට ඒකත් බෞද්ධ රටක්. 95කට වැඩි බෞද්ධ වෙන රටක්. ඉතින් අපිට අද විශාල බටහිර ආක්‍රමණ නිසා යටත් විච්ච වාදේ නිසා අපේ මානසිකත්වයේ අර බය බේරවේ බාහිර අරන් තියෙනවා. එහෙම තමයි, එහෙම තමයි. එහෙම කරන්න කියන්නේ ඒක එහෙම තමයි කියන්නේ. එහෙමම නැහැ. ඒක නැති කරන්න පුළුවන් නිසා බුදු කෙනෙක් පහළලා තියෙන. ඒක නැති කරන්න නිසා මේ අභිෂේකමණයක් හැදලා තියෙන. ඒක නැති කරන්න නිසා මේ වනගත වෙන්නේ. පණගත වෙලා නිකන් හිටියට බෑ. ඒ විදිහට Taman ඇතුළතින් ඒ අර ඉස්සල්ලාම අපි බණට ගත්ත පාඨයේ විදිහට මම්මගේ චරිතය මං හදා ගන්නවා මේ අනතුරුදායක තැනට ගිහිල්ලා ඒකල එහෙම හදාගත්තා වූ රාගෙන් ద్వේෂයෙන් මොහෙන් තොර වෙච්චි රහතන් වහන්සේ නමකගේ නැත්නම් ආර්යයන් වහන්සේ නමකට මම සමාන වෙනවා අන්‍යතරෙක් වෙනවා කියන අදහස බුදුසසුනේ හැම හැම ඡේදයකම සඳහන් කරලා තියෙනවා ඒ කියන්නේ මේ ජීවිතේදීම නිවන් දැකීම සඳහා මිසක් මේ වෙන ලාමක අදහස් සඳහා නෙවෙයි. ඉතින් මම දන්නේ මේ බනහන ඔක්කොම මේ වගේ අදහසකින්ද බනහන්නේ කියලා. ඒකට මං හදිසි වෙන්න යන්නෙත් නෑ මොකද ඒක හොයන්න ගියත් එච්චර සතුටු වෙන්න අමාරුයි. උගව දෙනෙක් බනහන්නේ උගව දෙනෙක් භාවනා කරන උගව දෙනෙක් කැලියට එන්නේ ඊටදී පටු પરමාර්ථ තියාගෙන ප්‍රශ්නයක් නෑ. ක්‍රමයෙන් තමයි අනුගත වෙන්නේ. ක්‍රමයෙන් තමයි අනුයාත වෙන්නේ. ඉතින් මම එන්නේ ඉස්සලා අවුරුදු 7-8ක් කිහි ගෙදරද මේ ඉඳද්දි මේක හැම පැත්තෙම හපලා කෑවා. ඕන්නේ කනගත වෙන්න ඕන්නේ ඕන්නේ පැවිදි වෙන්න ඕන්නේ මට මේක කරන්න පුළුවන් කියලා. ඒක ආවට පස්සේ මට ඉතින් ඉබ දිවිතර දැම්මා වගේ එන්නේ වේ මට ලොකු ලාභයක් වුණා. මොකද මේ තියෙන වාතාවරණය හරි වාසි. ගමේ වුණත් පැවිදි ජීවෙන්නත් කරන්න පුළුවන් කියන මට්ටමට හිත අදාගෙන මම ආපු නිසා මම බොහොම සතුටින් මානකම් කරනවා. භාවනාවක් කරනවා. නමුත් මුකක් භාවනා කරන්න නැයිකේ ඒ වගේ අර සංකල්පනා පිරිසුදු නැහැ. ඒගොල්ලෝ ඒක වෙනස් කරන්න කැමතිත් නෑ අපි කියන ඔලොමොලකම කියලා. අපි කියන ඒක ඔලොමොට්ටලකම කියලා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ශාසනය වැඩ කරන එක නා ක්‍රමයේ බුදුහාමරන්ට දික්කිගත, දිඨානුගත වෙනවා. ඒ අනුව අනුගත වෙනකොට ටික ටික ටික ටික තමයි ළඟ තියෙන කෙලෙස් වලට තමයි ඇත්තරම් බයි කියන්නේ. බය කියන්නේ කෙලෙස් වලට ඒ කෙලෙස් අඩු වෙන ප්‍රමාණය තමයි බය අඩු වීම වශයෙන් තේරු කරගන්න තියෙන්නේ. ඉතින් මේ බය නැති මනුස්සයා දකින්නකොට ඕනම කෙනෙක් එයාට ආකර්ෂණය වෙනවා. නිදි සියල්ලම ඉන්නේ බය. ඒ නිසා අපිට මේ වෙලාවේ බැටුවේ දවස් ගණන්, පැය ගණන් ජීවිතේ ගත වන චිත්තක්ෂණ වශයෙන් වර්තමානට හිත තබා ගැනීම කටයුතු කිරීමෙන් ඒක තුළ මේ බයක් ඇති වෙන්නේ නැති බව. ඒක නොමිලේ ලැබෙන එකක් බව. ඒක ජන්ම ලාභයක් බව. තීරුම් අරගෙන ඒ සඳහා හැඩ ගැහෙන්න ගත්තොත් මේ අවුරුදු 2600ක් ගියයි කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. පුදුන්සේ පුදුන්නේ මධ්‍යම දේශේ අපි ඉන්නේ පිටතන කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විදිහට අපිට තාම එච්චර ප්‍රමාණයක් එච්චර ප්‍රමාණය ඒ විදිහට දිඨානුගත වීම සඳහා සම්‍යක් දෘෂ්ටි අනුගත වීම සඳහා මේ කරන ප්‍රයත්නයත් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව නිමාසට අහං කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා